නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස තිරුවන් සරණයි නමෝ බුද්ධාය අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැප සැලසේවා සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්වතුනි දිවසින් දුටු දෙව්ලොව සැප උතුම් දහම් වැඩසටහන ආරම්භ කරලා දැන් බොහෝ දවසක් ගත වුණා. ඉතින් අපි ශක්තිපමණින් ඔබට මේ තථාගත ශ්‍රී සද්ධර්මය කියලා දුන්නා. ඔබට වාග්ය ලැබුණා බුදුරජාණන් වහන්සේ වදාළ ඒවුතුන් ශ්‍රී සද්ධර්මය. පේතවත් විමානවත්තු පාලිය සම්පූර්ණයෙන්ම ඉගෙනගන්ට අටුවා සහිතව භාග්‍ය ලැබුණා. ඒ විතරක් නෙවෙයි ඒ දේශනාවලට සමගාමි සූත්‍ර දේශනා වෙනත් සූත්‍ර දේශනාත් ඉගෙන ගන්න ලැබුණා. අද මේ දහම් වැඩසටහනේ විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි අපි මෙතෙක් කරගෙන දිවසින්දුටු දෙව්ලොව සැප දහම් වැඩසටහන වැඩසටහනේ අවසාන කොටසයි අද. අද ඔබට ගොඩාක් විස්තර ඉගෙන ගන්න ලැබෙනවා. ඒ වගේම මෙතෙක් ඔබ ඉගෙන ගත්ත දේවල් වල සංක්ෂිප්තය ගොනු කරගන්න ලැබෙනවා. ඒ නිසා කන් යොමු කරගෙන අහන්න ඕන. ඉතින් අද දවසේ මේ උතුම් දහම් දේශනාව සඳහා දායකත්වය දරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර මහමෙවුනා භාවනා සුපී සාමාජිකාවක් වන පින්වත් කරුණා කුමාරගේ මහත්මිය විසින්. ඉතින් එතුමිය තමයි අද වාසනාවන්ත වෙන්නේ අපි මෙතෙක් කරගෙනා දහං වැඩසටහනෙහි පරිසමාප්තය කරා ගෙනියලා ඒ දහං වැඩසටහන ගොුණු කරගන්ඩ ඒ වගේම ගොඩාක් අද දවසේ බ්‍රහ්ම ලෝක ගැන සහ ගොඩාක් ලෝක ධාතු ගැන ඔබට ඉගෙන ගන්නට ලැබෙනවා. එතකොට ඒ ධර්මය ශ්‍රද්ධා රූපවාහිනී ලක්විරු ගුවන් විදුලි ඔස්සේ විකාශනය කරන පින ධර්ම දානෙ දෙන පින මේ පින්වතුන්ට සැලසෙනවා. ඉතින් පින්වතුනි අපි අද දහම් දේශනාව ආරම්භ කරමු. බුදුරජාණන් වහන්සේ තුල තිබුණ මේ දිවසින් දුටුව බුදුරජාණන් වහන්සේගේ ලෝකයේ පිළිබඳව තියෙන දැනුම ඥානය අවබෝධය සිතාගත නොහැකි දෙයක්. අපේ පුංචි සිත්වලට දරාගත නොහැකි. සිතාගත නොහැකි. ඉතින් ඒ නිසා බොහෝ දේවල් බුදුරජාණන් වහන්සගේ ජීවිතේ බොහෝ දේවල් උපමාවලින් තමයි පිංවතුනි කියන්න සිද්ධ වෙලා තියෙන්නේ. හේතුව උපමාවක් වන් නැතුව සිතා ගන්න බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ සියලු ලෝක ධාතු දැකලා තමයි මේ නිරය තිරිසන් ලෝකේ, പ്രേත ලෝකය, අසුර ලෝක, ඒ වගේම දිව් මිනිස් ලෝක, බ්‍රහ්ම ලෝක ගැන වදාළේ. බුදුරජාණන් වහන්සේගේ ලෝක ධාතු පිළිබඳව තියෙන ඥානයත්, දිවසත්, ඒ වගේම දිව්‍ය ශ්‍රවණයත් අනේක විද බුද්ධ ඥානත් තේරුම් ගන්න කාරණාවක් කියන්නම්. ඒ තමයි පින්වතුනි බුදුරජාණන් වහන්සේකින් දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේ ඇහුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සිකී බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වන අබිබු මහරහතන් වහන්සේ බ්‍රහ්ම ලෝකේ ඉඳලා ලෝක ධාතු 1000කට සහසී ලෝක ධාතුවටම ලෝක ධාතු 1000කට ඇහිඳ කතා කළා කියලා බුදුරජාණන් වහන්සේ අපිට කියලා තියෙනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේට කොච්චර පුළුවන්ද ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් ආනන්ද මේ අභිභූ භික්ෂුව කියන්නේ ශ්‍රාවකයෙක්. අප්පමේය ආනන්ද තථාගතා ආනන්ද තථාගතයන් වහන්සේගේ ඒ හැකියාව අප්‍රමාණයි. අනේ ස්වාමීනි අපි දැනගන්න කැමැතියි. මේ විදිහට තුන් පාරක් ආරාධනා කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ එහෙනම් වදාලා ආනන්ද චූලනිකා ලෝක ධාතුව දන්නවද? චූලනිකා සහස්සී ලෝක ධාතුව දන්නවද කියලා ඇහුවා. අනේ ස්වාමීනි ඒතස්ස භගවා කාලෝ ඒතස්ස සුගත කාලෝ භාග්‍යවතුන් වහන්සේ මේ ඊට කාලයේ සුගතයන් වහන්සේ මේ ඊට කාලයයි. ඒ බුදුරජාණන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන සීක්වා අපි ඒව දරා ගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද මේ ඉරුගෙන් සඳුගෙන් ආලෝකමත් වන ලෝක තියෙනවනේ. එවැනි ලෝක 1000ක් තියෙනවා. එවැනි ලෝක ධාතු 1000ක් තියෙනවා. එතකොට මේ ලෝක ධාතු 1000 ආනන්ද ඉරවල් 1000ක් තියෙනවා. හඳවල් 1000ක් තියෙනවා. ඊළඟට ජම්බුද්දීප පූර්ව විදේහ අපරගෝයාන උතුරු කුරු දිවයින කියලා සතර මහා දිවයින් තියෙනවනේ. ඒවා 1000 1000 බැගින් තියෙනවා. ආනන්ද සියු මහා සමුද්‍ර තියෙනවනේ. ඒ ලෝක ධාතු 1000 සාගර 4000ක් තියෙනවා. ආනන්ද ඒ ලෝක ධාතු වල මේ චාතුම්මාරාජික 1000 ගානේ තියෙනවා. ආනන්ද තාවතින්ස ලෝක 1000යි යාම ලෝක 1000යි ඊළඟට තුසිත 1000යි නිම්මාන රති 1000යි ආනන්ද පරිනිම්මිත වසවර්ති 1000ක් තියෙනවා මේ ලෝක ධාතුයි. ආනන්ද බ්‍රහ්ම ලෝක 1000 ගානේ තියෙනවා. ආනන්ද ඒ වාගේ ලෝක ධාතු ඒ ඒ සියල්ලටම කියනවා සහස්සී චූලනිකා ලෝක ධාතුව කියලා. ආනන්ද ඒ චූලනිකා ලෝක සහස්සී චූලනිකා ලෝක ධාතු 1000ක් දා එවැනි ලෝක ධාතු 1000ක් තියෙනවා. ඒකට කියනවා දිහි සහස්සී මජ්ක්‍ධිමා ලෝක ධාතුව කියලා. එතකොට හිතා ගන්නකෝ අර අර වගේ ඒවා 1000ක් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ද්වේසහසී මජ්ජිමා ලෝක ධාතු වගේ තව 1000ක් තේනවා. ඒකට කියනවා ආනන්ද ත්‍රිසහසී මහා සහසී ලෝක ධාතු කියලා ආනන්ද තථාගතයන් වහන්සේට පුළුවන් ඒ දක්වා කතා කරන්න ඕනනම් එතනින්ටත් එහා. පින්වතුනි මේව දන්න එක දකින්න එක ඥානුභාවය කතා කිරීම ගැන කවර කතාවද? ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඉච්ඡර ඈතට එතනිනුත් එහාට මගේ ශාස්ත්‍රුන් වහන්සේ කතා කරන්නේ කොහොමද හඬ පතුරවන්නේ කොහොමද ආනන්දය ඉස්සෙල්ලා මම ආලෝකයක් පතුරවනවා ඒ ආලෝකයේ පතුරවනට ඒ ලෝක ධාතු වල ඉන්න සත්වයෝ ඒ ආලෝක කෙරෙහි හිත පිහිටවනවා මොකද්ද මේ ආලෝකය කියලා එතකොට තථාගතයන් වහන්සේ කතා කරනවා මේ ඒ විදිහටයි ආනන්ද මේ ලෝක මේ ලෝක ධාතු කෙරෙහි ස්වරේ විඤ්ඤාපනය කිරීම තියෙන්නේ. ආච්චාරියං වතබෝ අබ්බූතං වතබෝ යාවචිදං අලමේව සත්තා ඒවම් මහිද්దికෝ හෝති මහානුභාවෝ ආශ්චර්යය ආනුභාවයි මාගේ ශාස්ත්‍රුන් වහන්සේ මෙච්චර ආනුභාව සම්පන්න මහා 이르දිමත් උත්තමයෙක්නේ කියලා සාදුකාර දුන්න ආනන්දයන් වහන්සේ උදායි හාඳුරු ළඟ ඉඳලා කියනවා ආනන්ද මොකෝ කෑ ගහන්නේ ඔහෙගේ එකක් යයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මා ඒවන් උදායි උදායි එහෙම කියන්න එපා බුදුරජාණන් වහන්සේ වදාලා උදායි එහෙම කියන්න එපා ඔය ආනන්දට මේ මොහොතක ඇති වුණ ප්‍රසාදයෙන් ආනන්ද හත් වතාවක් සක්‍ර පදවිය ආනන්ද ධර්මය අවබෝධ ආනන්ද ධර්මය අවබෝධ නොකර කාමරාගේ දුරු කරන්නේ නැතුව නැති මැරුණොත් එහෙම හත් වතාවක් සක්‍ර පදවිය ලැබෙනවා හත් වතාවක් සක්විති රජ වෙනවා කිව්වා ඔය මොහොතේ ඇති වුණ චිත්ත ප්‍රසාදයට. බුදු ගුණ අහලා ඇති වෙන චිත්ත ප්‍රසාදය. ඒ වගේ පින් ගැන කියලා නිම කරන්න බෑ. බුදුරජාන් වහන්සේ අචින්තනීය ගුණවලින් යුක්තයි. විපාකෝ හෝති අචින්තියෝ. පැහැදුනොත් විපාක අග්‍රයි අචින්තනීයයි. ඊට පස්සේ ඉතින් බලන්න නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දමේ ජීවිතේම පිරිනවම් පානවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ලෝක ධාතු පිළිබඳව තියෙන දැනුම මේක කියනකොට කෙනෙකුට පිටසක්වලවල් ගැන එක එකව හිතෙන්න පුළුවන්. පින්වතුනි එකයි ඒක ගැන හිතන්න තියෙන්නේ. කොයි ලෝකේ උපන්නා ජාතිපච්චා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා සම්භවಂತಿ. මේ දුක්ඛන්දරාව කොයි ලෝක ධාතුවේ ඉපදුනක් තියෙනවා. කොයි ලෝක ධාතුවේ ඉපදුනක් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අපගේ මේ අපි ජීවත් වෙන ලෝකයේ ගැන ඒ වගේ මේ ලෝක ධාතු ගැන බුදුරජාණන් වහන්සේ වදාලා. අපි දන්නවා බුදුරජාණන් වහන්සේ දිවසින් දැක්ක නරක, තිරිසන්, പ്രേත, අසුර කියන සතර අපාය. අනේක විද විස්තර බුදුරජාණන් වහන්සේ වදාලා. බුදුරජාණන් වහන්සේ දැක්කා දිව්‍ය ලෝක හයක් තියෙනවා. බෝමාටු දෙවියන්ගේ පටන් චාතුම් මහරජික යාමයේ චාතුම් මහරජගේ තාවතින්ස යාම තුසිත නිම්මාන් රති පරිනිමිත වසවර්ති කියලා. ඒ වගේ ආයුෂ පවා බුදුරජාන් වහන්සේ වදාලා. චාතුම් මහරජගේ ආයුෂ මනුස්ස අවුරුදු ලක්ෂ 90යි. තාවතින්ස ආයුෂ මනුස්ස අවුරුදු 3 කෝටි 60 ලක්ෂයයි. යාම ලෝකේ ආයුෂ මනුස්ස අවුරුදු 3 කෝටි 40 ලක්ෂයයි. තුසිතේ ආයුෂ 57 කෝටි 60 ලක්ෂයයි. නිම්මාන රතියේ ආයුෂ 230 කෝටි 40 ලක්ෂයයි. පරනිම්මිත වසවර්ති ආයුෂ ධානු කෝටි 16 ලක්ෂයයි. බුදුරජාණන් වහන්සේ ආයුෂ වදාලා. බ්‍රහ්ම ලෝක ගැනත් බුදුරජාණන් වහන්සේ වදාලා. බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්ම පරිත්තාබ අප්පමානා බාබස්සර පරිත්ත සුබ අප්පමාන සුබ සුබකින්න වේහප්පල අවිය අතප්ප සුදස්ස සුදස්ස සුදස්සි අකනිට්ටා කියලා බ්‍රහ්ම ලෝක තියෙනවා. ධම්මචක්කයේ ඔබ කියවලා තියෙනවා නම් මේ මේ ගැන විස්තර තියෙනවා ආයුෂ පව වදාලා බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රහ්ම පාරිසජ්ජයේ ඉපදුනොත් එහෙම අසංකේයයෙන් තුනෙන් එකක් ආයුෂ තියෙනවා. එහෙම නැත්නම් කල්ප එකක්. එහෙම නැත්නම් මහා බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්ම පුරোহিතයේ තියෙනවා කල්ප දෙකක්. ඊළඟට මහා මහා බ්‍රහ්ම ලෝකේ තියෙනවා කල්ප එකක්. ඒ වගේම පරිත්තහබ ලෝකේ තියෙනවා මහා කල්ප දෙකක්. අප්පමානාබ ලෝකයේ තියෙනවා මහා කල්ප හතරක්. ආබාසර ලෝකයේ තියෙනවා කල්ප 8ක් ආයුෂ. පරිත්හ පරිත සුබ ලෝකයේ තියෙනවා කල්ප 16ක්. අප්පමාන සුබ ලෝකයේ තියෙනවා කල්ප 32ක්. සුබකින්න ලෝකයේ තියෙනවා කල්ප 64ක්. වේහප්පල ලෝකයේ තියෙනවා කල්ප 500ක්. මේ ඔක්කො මෙතනින් මේ ලෝකවල ධර්මය අවබෝධ නොකරපු අය පවා ඉන්නවා. ධර්මය අවබෝධ කරපු අයත් ඉන්නවා ධර්මයෙන් අවබෝධ නොකරපු අයත් ඉන්නවා ඊළඟට පින්වතුනි ලෝකයක් තියෙනවා අසඤ්ඤ කියලා. ඒ අසඤ්ඤ ලෝකේ ධර්මය අවබෝධ කරපු අය නෙවෙයි ඉන්නේ. අසඤ්ඤ සමාධිය කියලා එකක් වල්ලා තමයි ඒ ලෝකෙ ඉපදෙන්නේ. ඒ ලෝකෙ ඉපදුනොත් කල්ප 500ක් ආයුෂ. භාග්‍යතුන් වහන්සේ මේ ලෝක දුටුවා. හැබැයි ඒ කල්ප 500ක් ආයුෂ තියෙන මේ කාලේ පින්වතුනි ඒ කල්ප 500ෙම බාහිර ලෝකයකට හිත යවීමක් නැහැ. රූපකාය ප්‍රකට වෙන්නේ අසඤ්ඤයි නිදාගත්තා වගේ. පින්වතුනි අහසට ගලක් විසි කකලොත් කොච්චර උස ගියත් ඒ ගලේ අවසානයේ තමයි ආපහු බිමට වැටෙන එක. ඒ වගේ තමයි මේ අසඤ්ඤ ලෝකවල ඉපදුනාට පස්සේ කල්ප 500 අසඤ්ඤව ඉඳලා ආපහු සංඥාව ආපු ගමන් කොයි හරි එක්ක නිරේ තිරිසන් ලෝකේ එක්ක പ്രേත ලෝකේ එක්ක අසුර ලෝකේ. ඔබ අහලා ඇති භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පාරේ යනකොට මේ ඊරි පැටියෙක් දැකලා ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරනවා ආනන්ද මේ බලන්න සසරේ ස්වභාවය කලින් බ්‍රහ්ම ලෝකේ කිව්ව හිටියේ මේ ඊරි පැටිත් කලින් ජීවිතේ බ්‍රහ්ම ලෝකේ හිටියේ දැන් බලන්න හැවත් තිරිසන් ලෝකයට වැටිලා ඉතින් බුදුරජාණන් වහන්සේ සසර ගැන එහෙම වදාලා මේ සියල්ල බුදුරජාණන් වහන්සේ අවබෝධ කළානේ ඊළඟට තියෙනවා අනාගාමී උත්තමයේ උපදින සුද්ධවාස බ්‍රහ්ම ලෝකේ අවිහ ලෝකේ ඉපදුනොත් සම්පූර්ණ ආයුෂ ගත කළොත් කල්ප 1000යි. අතප්ප ලෝකේ කල්ප 2000යි. සුදස්ස ලෝකේ කල්ප 4000යි. සුදස්සී ලෝකේ කල්ප 8000යි. අකනිට්ටා ලෝකේ කල්ප 16000ක ආයුෂ තියෙනවා. අපේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බ්‍රහ්ම ලෝකයට වැඩියා අකනිට්ටා. ඒ අකනිටා බ්‍රහ්ම ලෝකයේ ඉන්න සුද අවිහ අතප්ප සුදස්සි සුදස්සි සුදස්ස සුදස්සි අකනිටා කියන බ්‍රහ්ම ලෝක හතරේ පහේම වැඩම කළා සුද්ධාවාසී. ඒ බුදුරජාණන් වහන්සේ මේ බ්‍රහ්ම ලෝක පහේම මුණ ගැහුණා විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ අනාගාම වෙලා බ්‍රහ්ම ලෝකෙ ගියාය. ඊළඟට සිකී වෙස්සපු කකුසඳ කෝනාගමන කාශ්‍යප අපගේ බුදුරජාණන් වහන්සේගේ ගෞතම බුදුරජාණන් වහන්සේ කාලේ සත්බුදුරජාණන් වහන්සේලාගෙම කාලේ බ්‍රහ්ම ලෝකේ ගිය අය අනාගාමී වෙලා අදටත් අකනිටා බ්‍රහ්ම ලෝකේ ඉන්නවා. හේතුව ඇයි? ඒ කල්ප 16000ක් ආයුෂ තියෙනවා. 16000ක්. මොකද පින්වතුනි බුදුරජාණන් වහන්සේලා බුදුරජාණන් වහන්සේලායි මේවා දන්නේ දකින්නේ ඉසි සත්වම වූ සත්වෙනුව විපස්සී බුදුරජාණන් වහන්සේගේ ඉඳලා සත්වෙනුව තමයි අපේ බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. ඊට පස්සේ පින්වතුනි ධ්‍යාන අනුවත් බ්‍රහ්ම ලෝක තීරණය වෙනවා. ඒ කියන්නේ පළවෙනි ධ්‍යානය අනුව උපදින බ්‍රහ්ම ලෝකයේ ආයුෂ සමහර විට කල්පයයි. දෙවෙනි ධ්‍යානය අනුව කල්ප දෙකයි, තුන්වෙනි ධ්‍යානය අනුව කල්ප හතරයි, හතරවෙනි ධ්‍යානය අනුව කල්ප 500. මේ විදිහට දික්වෙවි යනවා. එක එක තැන්වල එක එක විදිහට විස්තර තියෙනවා පින්වතුනි. ඊළඟට මට හිතුණා ඒ වගේම තව තියෙනවා බ්‍රහ්ම ලෝකවල විස්තර ආකාසානංචායතන කියන සමාධිය වඩලා ඒ බ්‍රහ්ම ලෝක ඉපදුනාට පස්සේ අරූප ධානයක් වඩලා කල්ප 20000ක් ආයස තියෙනවා. විඤ්ඤාණංචායතනය වඩලා ඒ බ්‍රහ්ම ලෝක ඉපදුනාට පස්සේ කල්ප 40000ක් තියෙනවා. ඒ ධානයෙන් නොපිරිහි මැරෙන්න ඕන. ඊළඟට කියනවා ආකින්චඤ්ඤායතන ලෝකේ ඉපදුනොත් එහෙම කල්ප 60000 60000ක් ආයුෂ තියෙනවා. නේව සංඥා නා සංඥායතන ලෝක ඉපදුණු කල්ප 84000ක්. පුදුම සහගතයි කියන්නේ පින්වතුනි සංසාරේ කල්ප 84000ක් ඒ විදිහට අරූප ලෝකවල ඒ බ්‍රහ්මියෝ ඉඳලා ආපහු මේ මනුස්ස ලෝකෙට එනවා. නැත්තම් සතර අපායට වැටෙනවා. ආයෙත් ජාති ජරා මරණ ශෝක පරිදේව. ජාති ජරා මරණ කියන්නේ කොමක්ද පින්වතුනි? යම් තැනක උපදිනවා නම් ඒක තමයි උපත. යම් තැනක එතනින් චුත වෙනවා නම් ඒක තමයි මරණය. ඒ අතර කාලය තමයි ජරාව කියන්නේ. ජාති ජරා මරණ සියලු සත්‍යයන්ට තියෙන්නේ. ඊට පස්සේ පින්වතුනි මේ මේ විදිහට බ්‍රහ්ම ලෝකවල විස්තර තියෙනවා. ඊළඟට මේ මට කල්පනා වුණා ගොඩාක් ලෝක ධාතු ගැන කියද්දි සමහර මිනිස්සු කියනවා අනේ තුන් ලෝකෙම තුන් ලෝකෙම ඔහෙව හෙව්වා කියනවා. හොයන්න තුන් ලෝකෙ මොකද්ද කියලා ඇහුවොත් එහෙම දන්න ලෝකයක් නෑ. ඒ නිසා ගොඩක් අයගෙන් අහනකොට එක එක විදිහට කියනවා මට හිතුණා බුද්ධ දේශනාවේ සහ අටුවාවල තියෙන විස්තර ඇසුරේ මොනවද මේ තුන් ලෝකේ කියන වචන ටික හරි කියලා දෙන්නම් කියලා. සාමාන්‍යයෙන් ගොඩාක් දුරට අපි තුන් ලෝකේ කියන එක ධර්මයේ විමසනකොට ගන්නේ කාම ලෝක කාම ලෝක රූප ලෝක අරූප ලෝක කියලා. කාම ලෝක කියලා කියන්නේ මේ ඉඳුරන් සහිතව ලෝකේ වාසය කරද්දී ඒ ඉඳුරන්ට ගෝචර වෙන ලෝකේ කාම ලෝක. රූප ලෝක කියලා කියන්නේ බ්‍රහ්ම ලෝකවලට ඒ කියන්නේ රූපාවචර ධ්‍යාන පළවෙනි ධ්‍යානෙ දෙවෙනි ධ්‍යානෙ තුන්වෙනි ධ්‍යානෙ හතරවෙනි ධ්‍යානෙ මුල් කරගෙන යම්කිසි බ්‍රහ්ම ලෝකයකට යනවා නම් ඒකට කියනවා රූපාවචර ලෝක කියලා. ඊළඟට අරූප ලෝක කියලා කියන්නේ ආකාසානංචායතනේ විඥානංචායතනේ ආකින්චඤ්ඤායතනේ නේව සංඥා නා සංඥායතනේ කියන අරූප ධ්‍යාන මුල් වෙලා ඊළඟට අසඤ්ඤේ ඒවා මුල් වෙලා යන ලෝකවලට කියනවා අරූපාවචර ලෝක කියලා. ඊළඟට තියෙනවා සාමාන්‍යයෙන් තුන් ලෝක කියලා තුන් ලෝකෙන් පිදුන් ලබන බුදුරජාණන් වහන්සේ කියනකොට දැන් අරූප ලෝකෙන් කවුරුත් ඇවිල්ලා වඳින්න කෙනෙක් නැහනේ. ඒකට එතන ගන්නේ දේව මනුස්ස නාග. දේව මනුස්ස නාග කියන බ්‍රහ්මීවයිත් වෙන්නේ දෙවියන්ට. ඒ විදිහට තුන් ලෝකේ ගන්නවා. තව මම දැක්ක විස්තර කරලා තියෙන තැනක් මේ තුන් ලෝකයේ ගැන ස්කන්ධ ලෝක, ධාතු ලෝක, ආයතන ලෝක කියලා. එතකොට ස්කන්ධ කියලා කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ආකාශ විඥාන කියන ඒ ඒ මේ ඒවා මුල් කරගෙන පංච උපාදානස්කන්ධ පංච උපාදානස්කන්ධ ලෝකෙට ස්කන්ධ ලෝක කියනවා. ඊළඟට ධාතු ලෝක වලට තමයි පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන්නේ. ආයතන ලෝක කියන්නේ ඇස කන නාසය දිවකය මනස. මොනවා කිව්වත් පටිච්චසමුපාදයෙන් හැදිච්ච ජීවිතයට තමයි කියන්නේ මේ. ඊළඟට තියෙන දැක්කා තව ලෝක ස්වභාවයක්. ඒ ලෝකේ මේ තුන් ලෝකේ කියලා මිනිස්සු කතා කරන තැනක් ඒ තමයි සංස්කාර සත්ව ලෝක. ඒක සත්ව ලෝක කියලා කියනකොට මේ සත්වයෝ සැරිසරන ලෝක. ඊළඟට සංස්කාර ලෝක. සංස්කාර ලෝක කියන්නේ හේතුඵල ධමයෙන් හටගත්ත සියලු ලෝක. ඊළඟට තියෙනවා ආකාශ ලෝක කියලා මේ අවකාශය ඇතුළත තියෙන සියලුම ලෝක. ඔය විදිහටත් විස්තර කරනවා. ඔය මම කිව්වේ තුන් ලෝකයේ ගැන. ඉතින් බුදුරජාණන් වහන්සේ තවත් ලෝකයේ ගැන වදාලා. දැන් මේ බලන්න මේ කොයි ලෝකේ ඉපදුනත් ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සය. ඊළඟට අපේ බුදුරජාන් වහන්සේ දිවසින් දැක්ක ලෝක ධාතු ගැන බලන්න මේ සිත පහදවා ගැනීම පිණිසයි කියන්නේ. ඊට පස්සේ තියෙනවා බුදුරජාන් වහන්සේ දැක්කා මේ සත්වයා උපදිනවා සත්තාවාස නවයක. ඒකට කියනවා නව සත්තාවාස. ඒ මොනවද නව සත්තාවාස කියන්නේ නානත්ත් කායා නානත්ත් සංඥා. ඇඟවල් වෙනයි සංඥාවලුත් වෙනස්. හිතන පතන විදිහත් වෙනස්. දෙවියෝ මිනිස්සු මේ සතර අපායින මිනිස්සු මේ ඔක්කොම ඇඟවලින් වෙනස්, හිතන විදිහත් වෙනස්. ඊළඟට තියෙනවා නානත්ත් කායා ඒකත් සංඥා. ඇඟවල් වෙනස් එක සංඥාවකින් එනවා. ඒ තමයි මහා බ්‍රහ්මයෝ. ඊට පස්සේ ඒකත් කායා නානත්ත් සංඥා. එක ඇඟක් සංඥාවල් වෙනස්. ආබස්සර දිව්‍ය ලෝකේ. ඒකත් කායා ඒකත් සංඥා ඇඟවලුත් එක වගේ සංඥාවත් එක වගේ සුබ කින්න. ඒ කියන්නේ ඔක්කොම මෛත්‍රිය නම් ඒ ලෝකේ ඔක්කොම මෛත්‍රිය පතරවන්නේ පතරවන්නේ ශරීරත් ඒ වගේ. ඊට පස්සේ තියෙනවා ඒකත්ත කාය ඒකත්ත සංඥා ඊළඟ ආකා සංඥායතන ලෝකය විඥානංචායතන ලෝකය ආකින්චඤ්ඤායතන ලෝකේ නේව සංඥා නා සංඥායතන ලෝකේ අසඤ්ඤ ලෝකේ කියලා ওই නව සත්තාවාස. ඔහොම සත්‍යෝ මැරිලා ගිහිලා උපදිනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාලා සත්වය උපදිනවා අණ්ඩජ බිත්තරත් අස්සේ ජලාභුජ මෞකුසක සංසේදජ තෙත් පරිසරේ ඕපපාතික අර ක්‍රම තුනෙන් තොරව උපදිනවා. එහෙමත් මේ ලෝකේ සත්වයෝ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ දිවසින් දුටුසේක. ඊළඟට තියෙනවා භවය ගැන තියෙනවා සංඤී භව අසංඤී භව නේව සංඥා නාසංඤී භව කියලා. සංඥා සහිත ලෝක තියෙනවා සංඥාව නැති ලෝක තියෙනවා සංඥාව ඇත්තෙත් නැති නැත්තෙත් නැති ලෝක තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ ලෝක ගැන වදාලා මේ ලෝක විනාශ වෙන ක්‍රමයකුත් තියෙනවා. ඉරවල් හතක් පායලා මේ ලෝක විනාශ වෙලා යන හැටි. ලෝකේ හැදෙන ක්‍රමයකුත් තියෙනවා. ඒ තමයි අග්ගඤ්ඤ සූත්‍රයේ තියෙන ලෝක විනාශ වෙන හැටි තියෙන සත්ත්ව සූර්යුග්ගමන සූත්‍රේ ඊළඟට අග්ගඤ්ඤ සූත්‍රයේ තමයි ලෝකේ හට ගන්න හැටි තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ලෝකේ හට ගන්න හැටි දන්නවා බුදුරජාණන් වහන්සේ ලෝකේ නැති වෙන හැටි දන්නවා බුදුරජාණන් වහන්සේ දැක්කා ලෝකේ විනාශ වෙනවා කියලා මේ මේ ලෝකේ විනාශ වෙන එකකුත් තියෙනවා සත්වයා විනාශ වෙනවා කියලා සත්ව විනාශයකුත් තියෙනවා. දැන් පින්වතුනි අපි ගත්තොත් එහෙම මේ සත්වයාගේ ආයුෂ අවුරුදු 10ට අඩු වෙලා මෘග සංඥාව ඇවිල්ලා දවස් 7ක් වැහැලා අර මේ තරහ ඇවිල්ලා අතට ආයුධ අහු වෙලා ළඟින් ඉන්න ඉන්න ඔක්කොම මරාගෙන යන සිද්ධියක් තියෙනවානේ. චක්කවති සියනද සූත්‍රයේ තියෙන්නේ. ආන්න ඒක ඒකට කියන්නේ සත්ව විනාශය කියලා. ඉරවල් හතක් පායවලා පායලා මේ ලෝකෙ ගිනිගෙන යන එකට කියන්නේ ලෝක විනාශය කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝක විනාශය උනන් හැම හැම ලෝ මේ සසරේ හැම කාලෙකම ගින්දරෙම නෙමෙයි විනාශ වෙන්නේ. මේ ලෝක සත්වයාගේ ජීවිතයේ ලෝභය වැඩි වෙච්ච කාලෙක ලෝක විනාශය වෙන්නේ මේ සත්ව විනාශ වෙන්නේ රෝගෙන්. ද්වේෂය වැඩි වෙච්ච කාලෙක සත්ව විනාශ වෙන්නේ ආයුධ වලින්. මෝහය වැඩි වෙච්ච කාලයක සත්ව විනාශය වෙන්නේ දුර්භික්ෂ වලින්. දැන් අර කෙලෙස් අනුවත් ඒක සිද්ධ වෙන හැටි. ඊට පස්සේ තියෙනවා මේ රාග දේශ මොහව උස්සන්න වෙන හැටියට ඒ ලෝකයේ සත්වයාගේ ලෝක විනාශය වෙන්නේ කාලයක ගින්නෙන් විනාශ වෙනවා කාලයක වාතයෙන් විනාශ වෙනවා කාලයක ජලයෙන් විනාශ වෙනවා මේ විදිහට බුදුරජාණන් වහන්සේ ලෝකේ දුටුසේක ඊළඟට තව මම දැක්කා මේ සංකාරුප්පති සූත්‍රය අපි මීට කලින් ගෙන ගත්ත ඒකේ තියෙනවා බ්‍රහ්ම ලෝකවල ස්වභාවය සාහස්ත්‍රී බ්‍රහ්ම ලෝකය බ්‍රහ්ම ලෝකය. ඒ කියන්නේ බ්‍රහ්ම ලෝක 1000කට 1000ක් අතේ තියෙන මේ නෙල්ලි ගෙඩියක් වගේ හොඳට බලලා තමන්ගේ බලේ පිහිටවන්න පුළුවන් තොරතුරු හොයාගන්න පුළුවන් සිත මෙහෙවන්න පුළුවන් බ්‍රහ්ම ලෝකයක් තියෙනවා. ඒකට කියනවා සාහස්ත්‍රී බ්‍රහ්ම ලෝකය කියලා. ඒකෙත් මෙහෙන් සත්වයා චුත වෙලා එහෙ උපදිනවා. ඊට පස්සේ තියෙනවා ද්විහි සහස්සී තී සහස්සී චතු සහස්සී පංච සහස්සී දස සහස්සී සත සහස්සී ලෝක ධාතු සිය දහසක් තමන්ගේ අතේ තියෙන නිල්ලි ගෙඩියක් වගේ රතු පළසක් උඩ තියෙන වෛරොඩි මාණික්කයක් වගේ හොඳට පේන තේරෙන චිත්ත බලය පතුරවන්න පුළුවන් බ්‍රහ්ම ලෝක තියෙනවා බුදුරජාන් වහන්සේ දිවසින් දුටුසේක ඊළඟට බුදුරජාණන් වහන්සේ දැක්කා මේ ලෝක ධාතු කරුණා මෛත්‍රිය මුල් වෙලා ඉපදෙන දිව්‍ය ලෝක වෙනස්. කරුණාව මුල් වෙලා ඉපදෙන බ්‍රහ්ම ලෝක වෙනස්. මුදිතාව, උපේක්ෂාව දැන් මෛත්‍රියෙන් එක කල්පයයි. කරුණාවෙන් කල්ප දෙකයි. මුදිතාවෙන් කල්ප හතරයි. උපේක්ෂාව පිංගතුන උපේක්ෂා භාවනාව වඩපු කෙනෙක් ඒ සමාධියෙන් ඒ ධ්‍යානයෙන් මැරුණොත් එහෙම චුත වුණොත් එහෙම උපදින බ්‍රහ්ම ලෝකයේ ආයස අවුරුදු මේ කල්ප කල්ප 500යි එච්චර මේ උපේක්ෂාව කියන්නේ මධ්‍යස්තව ඉන්න එක එච්චර ආනුභාව සම්පන්න සංස්කාරයක්. ඒකට සාමාන්‍යයෙන් ප්‍රශ්නයකදී කලබල වෙන්නේ නැතුව කෙනෙක් උපේක්ෂාව පුරුදු කරනවා කියන්නේ කල්ප 500ක් නොගිය ජීවිත 500ක් හරි සුගතිය යනවනේ. උපේක්ෂාව කියන එක එච්චර ಉಪකාරී. මෛත්‍රිය තියෙන කෙනා කල්පයක් දිව්‍ය ලෝකේ ඉන්නවා, බ්‍රහ්ම ලෝකේ ඉන්නවා. එතකොට පින්වතුනි සාමාන්‍ය මෛත්‍රියක් තිබ්බා ජීවිත 100ක් හරි මේ සුගතිය ඉන්න පුළුවන්නේ. කරුණාව තියෙන කෙනාට ජීවිත 200ක් හරි සුගතී ඉන්න පුළුවන්. සාමාන්‍ය කරුණාවක් තිබ්බා. නිසා මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන එක සුළුපටු දේවල් නෙවෙයි පින්වත්නි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා පුඤ්ඤාවි සංස්කාර මුල් වෙලා ලෝකවල උපදිනවා පින. ආ අපුඤ්ඤාවි සංස්කාර පින් නොවන අකුසල් සහගත දේවල් මුල් වෙලා උපදින ලෝක තියෙනවා. ඊළඟ ආනෙන් ජහපි ධ්‍යාන මුල් වෙලා උපදින ලෝක තියෙනවා. ඉතින් පිංගතුනි මේ ඔක්කොම සංස්කාර නැති කළා කියලා කියන්නේ විසංකාර ගතං චිත්තං තණ්හානං කය මජ්ජගාති. ඒ හිත විසංකාර ගත වුණාට පස්සේ මේ සංසාර දුකෙන් නිදහස් වෙනවා. එතකොට මම මෙච්චර වෙලාවක් දැන් ඔය එක් මේහෙම ලෝක තියෙනවා මෙහෙම ලෝක තියෙනවා මෙහෙම ලෝක තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ බ්‍රහ්ම ලෝක ගැන ඒ ඒ තියෙන නාමික වශයෙන් හරි ඔබට දැන් කිව්වා. දැන් අවසානයේ බලන්න පින්වතුනි මේ සියල්ලක්ම බුදුරජාණන් වහන්සේ දැක්කා. මේ සියල්ලක්ම බුදුරජාණන් වහන්සේ ප්‍රඥාවෙන් දැක්කා. මේ සියලුම රූපකයෙන් යන්න පුළුවන්, ඒ මනෝකයෙන් යන්න පුළුවන්, ඉරිදීෙන් යන්න පුළුවන් සෑම ලෝකයකටම බුදුරජාණන් වහන්සේ වැඩියා. ඒ සෑම ලෝකයකටම බුදුරජාණන් වහන්සේ වැඩලා සෑම ලෝකයකම ස්වභාවවල් දැනගෙන අතීතේ වර්තමානයේ අනාගතේ සෑම දෙයක්ම දැනගත්ත නිසා දැක්ක නිසා කිසිම ලෝකයක බුදුරජාණන් වහන්සේ නැවත උපදින්නේ නැති නිසා ලෝකවිදු වනසේක කියලා කියනවා. ලෝකවිදු කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට නිකන් නෙවෙයි පින්වතුනි. එහෙව් සියලුම ලෝකයන් අවබෝධ කරපු බුදුරජාණන් වහන්සේ වදාලා අනවතග්ගෝ යම් භික්කවේ සංසාරෝ මේ කිසි මේ හැම ලෝකයකම උපදිනවා නමුත් මේ සංසාරේ කෙලවරක් අගක් පේන්නේ නැහැ. පුබ්බාං කෝටි නපඤ්ඤායි පටන් ගත්ත තැනක් පේන්නේ නැහැ කෙලවරක් පේන්නේ නැහැ. මේ සංසාරේ සැරිසරන සත්වයා ගියේ නැති තැනක් තියෙනවා නම් සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ විතරයි. ඇයි ඒ සුද්ධාවාස බ්‍රහ්ම ලෝක කියන්නේ අනාගාමියයි. අනාගාමී වුණා නම් මේ ලෝකෙට ආපහු එන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ ඇයි මෙහෙම වෙන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා අවිජ්ජා නීවරණානං තණ්හා සංයෝජනානං සත්තානං සන්ධාවිතං සංසරිතං අවිද්‍යාවෙන් වැහුණා තණ්හාවෙන් බැඳුණා ඒ නිසා දුව දුවා යනවා සංසාරේ මොකද්ද අවිද්‍යාවෙන් වැහුනේ ඇහැ අවිද්‍යාවෙන් වැහුණා රූප අවිද්‍යාවෙන් වැහුණා කන අවිද්‍යාවෙන් ඇහුණා ශබ්ද අවිද්‍යාවෙන් ඇහුණා නාසය අවිද්‍යාවෙන් ඇහුණා රසය මේ ගන්ධ සුවඳ අවිද්‍යාවෙන් ඇහුණා දිව අවිද්‍යාවෙන් වැහුණා, රසය අවිද්‍යාවෙන් වැහුණා, කය අවිද්‍යාවෙන් වැහුණා, පහස අවිද්‍යාවෙන් වැහුණා, මනස අවිද්‍යාවෙන් වැහුණා, මනසට සිතෙන සිතිවිලි සම්පූර්ණයෙන් වහලා තියෙන අවිද්‍යාවෙන්. අවිද්‍යාවෙන් වැහුණ නිසා තණ්හා සංයෝජනානම් තණ්හාවෙන් බැඳුනා. රූපෙට ආසයි, සද්දෙට ආසයි, ගඳ සුවඳට ආසයි, රසයට ආසයි, පහසට ආසයි, අරමුණු වලට ආසයි. මේ ලෝකෙටම ආසයි. මේ ඒ කුෂ්ට හැදිච්ච බල්ලට ගහන්න යනකොට ඒ කුෂ්ට ඇඟ බේරගන්න මේ බල්ලා දුවනවා. නිරි සතාව කඩුවෙන් කපනකොට ඒ නිරි සතාව උල් වලින් ඇන ඇන තියෙනකොට එහෙට මෙහෙට ඇඹරි ඇඹරි අර නිරි ශරීරය මේ රැකගන්න ඒ නිරි සතා දඟලනවා. ප්‍රේතයා බඩගින්නෙන් පිපාසයෙන් ඉඳලා වතුර හොය හොය අර ප්‍රේත ඇඟ රැකගන්න දඟලනවා. ඇයි මේ අවිද්‍යාවෙන් වැහිච්ච නිසා පෙරේත ඇඟටත් ආසයි. තිරිසං ඇඟටත් ආසයි. නිරිසතාගේ නිරි ඇඟටත් ආසයි. මිනිස්සු අපි අපේ ඇඟටත් ආසයි. ඒ අපේ ඇඟට ආස නිසා නේද අපි මෙච්චර ඇඟ රැකගන්න හදන්නේ ලෙඩක් වෙන්න දෙන්නේ නැතුව තුවාලයක් වෙන්න දෙන්නේ නැතුව ගඳ ගහන්න දෙන්නේ නැතුව අපි කොච්චර ඇඟට ආසයිද අපි මේ උසුම ඇද ඇද අවසාන හුසුම රැල්ල දක්වාම අපි try කරන්නේ මොකටද? උත්සාහ කරන්නේ මොකටද? මේ ශරීරය රැක ගන්න නෙවෙයිද? බෙහෙත් බිබී නාව නාව කව කව මේ කටවල් වහගෙන ඒ වගේම බෙහෙත් බිබී එහෙම යන්නේ නැතුව කාමරයකට වෙලා මේ රැකගන්නේ අපි මේ ශරීරය නෙවෙයිද? අවිද්‍යාවෙන් වැහුණ නිසා අපි කවුරුත් මේ ලෝක සත්වයා තණ්හාවෙන් බැඳුනා මේ ජීවිතේට. අවිද්‍යා නීවරණානං තණ්හා සංයෝජනානං සන්දාවතන් සංසරිතන් කොහෙද ඇවිදින්නේ කොහෙද දුවන්නේ මේ එන්න මේ කියපු තැන් ටික. දැන් ඔය කිව්වේ ඔන්න ඔය කියපු හැම තැනම ඇවිදිනවා. ඒ දුවනවා මේ දුවනවා ඉහළට යනවා කඩාගෙන බිමට වැටෙනවා. අර බ්‍රහ්ම ලෝකේ ඉඳලා ඊරියෙක් උනේ. ඒ දුවනවා මේ දිව්‍ය ලෝකෙන් නිරේට යනවා නිරේන් දිව්‍ය ලෝකේ යනවා. මනුස්ස ලෝකෙන් සතර අපායට යනවා සතර අපායෙන් උඩට යනවා දුවනවා එහෙ මෙහෙ දුව දුව යනවා අවසානයේ ලැබිච්ච දෙයක් නැහැ ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ ඒවන් දීගරත්තං වූ භික්කවේ දුක්ඛම් පච්චන භූතං අවසානයේ උනේ මොකද්ද? මෙච්චර දීර්ඝ වූ සංසාරේ ගිහිලා දුක් විඳපු එක විතරයි. දුක් විඳපු එක විතරයි උනේ. මේ බුද්ධ වචනේ දුක්ඛම් පච්චන භූතං ගොඩා දුක් විඳා. තිබ්බම් පච්චන භූතං තීව්‍ර දුක් විඳා. තීව්‍ර දුක්. පින්වතුනි දැන් ওই කොරෝනා වෛරසයෙන් මැරෙද්දී අර වතුරේ ගිලුණ වගේ උසුම උසුම හිරවෙලා එහෙම මැරෙනවා මැරෙනවා කියන්නේ. එදකට කොච්චර දුකක්ද උසුම ගන්න බැරි වුණාට පස්සේ වතුරේ ගිලෙනකොට දුක අවියායුධයෙන් පහර කාලා විඳින දුක දරා ගන්න බැරි දුක්. ඊට පස්සේ පවුලේ සියලු දෙනා මැරෙද්දි ඉතුරු වෙච්ච එක්කෙනා උඩ තට්ටුවෙන් පැනලා මැරෙන්නේ තට්ටු ගොඩ නැගිල්ලෙන් පැනලා මැරෙන්නේ දුක දරා ගන්න පුළුවන් වෙලාද බැරි වෙලාද දුක දරා ගන්න බැරි වෙච්ච තැන නේද ඒ දුක සාමාන්‍ය දුකක්ද තීව්‍ර දුකක් ඕවා තමයි අපි සංසාරෙ වින්දී. ඔය තට්ටු ගණන් උඩට මිනිස්සු පැනලා මැරෙනකොට මොහොතක් කල්පනා කරන්න ඔබ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් නම් මම සංසාරේ මේ විදිහට දුක් විඳා කියලා. ওই රෝගියෝ මැරෙන විදිය දැක්කට පස්සේ හිතන්න මම සංසාරේ මේ විදිහට වද විඳා කියලා. කුණු වෙලා පණුව ගහලා මැරෙනකොට දැක්කට පස්සේ හිතන්න මමත් මේ වගේ සංසාරේ දුක් විඳා කියලා. ආතපය කැපිලා ওই ඇක්සිඩන්ට් වෙලා වෙලා ඇඟ චප්ප වෙලා තියෙනවා දකිනකොට හිතන්න මමත් සංසාරේ මේ විදිහට දුක් විඳක් කෙලවරක් නැතුව කෙලවරක් නැතුව තිබ්බම් පච්චන භූතං දරා ගන්න බැරුව සිය දිවි හානි කරගන්න මට්ටමට දරා ගන්න බැරුව මේ දුක් විඳලා තියෙනවා සංසාරේ අපි හේතුව අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා මේ ලෝක ධාතු තුල සැරිසරා සැරිසරසරා යන නිසා දිව්‍ය ලෝකයේ සැපක් තියෙන බව හැබෑව ස්ථීර නෑ. මේ ඔක්කොම මේ මේ ලෝකයේ ස්ථීර නෑ පින්වතුනි. දුක්ඛම් පච්චන බුහතං ව්‍යසනම් පච්චන බුහතං ওই ව්‍යසනේ දැන් කොරෝනා වසංගත කියන්නේ ව්‍යසනය රෝග ව්‍යසනයන්නේ මගේ අම්මෝ බලන්න ලෝක ධාතු වල පැතිරලා යන හැටි මේක මිනිස්සුන්ගේ ශෝක සන්තාප දැන් ওই ඉතාලි සිද්ධියේ අද මෙච්චර මැරුණා අද මෙච්චර මැරුණා කියනකොට අපිට හිතෙනවා මැරෙන්න තව ඉන්නවද එච්චර මැරෙනවා. ඇමරිකාවේ එච්චර මැරෙනවා. මේක එක චීනය මෙච්චර මැරෙනවා එක ඒක රටවල් වල ඉස්පාන්යේ මෙච්චර මැරෙනවා. ඉතින් අම්මෝ මෙහෙමත් මිනිස්සු මැරෙනවනේ. ඊට පස්සිතින් බල්ල ඌරු කුකුලො ගානට ගිහිල්ල රොත්ත පිටින් දාල වලල්ලානවන ගිනි තියෙනවනේ. මොකද කරන්නේ මෙහි සංසාරයට අපි. මේ මේවා දකිනකොට හිතන්න මාත් මේ විදිහටම වෙලා තියෙනවා කියලා සංසාරේ ඔය මේ එකක් අපි දැක්ක විතරයි මේ එකක් දැක්ක විතරයි දැන් මේ සිද්ධියත් එක්කම 1920 ගණන් වල 1918 19 කාලේ වෙච්ච මේ රෝග ව්‍යසනයක මේ ෆොටෝස් සහිතව විස්තර වගේක් ওই පහුගිය කාලේ මාධ්‍ය වලින් පෙන්නවා පොඩි සාක්ෂියක් තියෙන නිසා මගේ අම්මෝ සාක්ෂියක් නැතුව පින්වතුනි මේ විදිහට එක දිගට දැන් නම් තාක්ෂණයේ තියෙන නිසා මෙහෙම ලෙඩ බෝ වෙනවා මෙහෙම ලෙඩ බෝ වෙනවා කියලා කියනවා. ඉස්සර මිනිස්සු ඔය දන්නේ නැතුන් ලෙඩ අල්ලනවා ලෙඩට උපස්ථාන කරනවා ළඟ ඉන්නවා බදාගෙන නඩනවා දාලා යන්න එපා කියලා ඊට පස්සේ එයාට හැදෙනවා එයාගෙන් අනිත් එක්කෙනාට හැදෙනවා. කොච්චර ව්‍යසනද? මේ ලංකාවේ කෝටි ගාණක් පරාක්‍රම බහු රජුරුවන්ගේ කාලේ මිනිස්සු ඉඳලා තියෙනවා. දැන් කොහොම මිනිස්සු? ඒ ඔක්කොම නැති වෙලා ගියානේ. අනුරාධපුරෙන් පින්වතුනි ගේක වහලෙකට කුකුලෙක් නැංගට පස්සේ වහලෙන් පැන පැන වහලෙන් පැන පැන වහලෙන් පැන පැන ඒ කුකුලා බහින්නේ පොළොන් අරුවෙන් කියනවා කෝ ඒවා දැන් සැවැත් නුවර කෝටි 7ක් ජනතාව හිටියා කියනවා කෝ දැන් ව්‍යසන වලට පත්වි පත්විවි මැරිලා ගියා රෝග ව්‍යසන භෝග ව්‍යසන භෝග නැති වුණා දුර්භික්ෂ විසි හතරදහක් මහරහතන් වහන්සේලා එක තැනක පිරිනවම් පෑවා. කොච්චර ලක්ෂ ගණන් රහතන් වහන්සේලා පිරිනවම් පෑවා. මේ ඔක්කෝම පිංහතුනි දුක්කම් පච්චන භූතන් වියසනම් පච්චන භූතන් නෙවෙයිද. සුරංගනා කතාවක් වගේ වුණා කැලණිතිස්ස රජුරුවන්ගේ කාලේ විහාර මහදේවි මොහොඳට දැම්ම මොහොඳ ගොඩ ගැලුවා. දැනුනේවත් නැහැ. දැනුනේවත් නැහැ මිනිසුන්ට. සුනාමි ඇවිල්ලා මේක යට කරගෙන යනකොට තමයි සිහිවුනේ අනේ මෙහෙම දේවල් තිබ්බනේ කියලා. ජාතක කතාවක් තියෙනවා සමුද්‍ර වාණිජ ජාතකය. ඒතර ජාතක කතාවක් තියෙනවා මෙහෙම මොහොඳ ගොඩ ගලනවා කියලා. දැනෙන්නේ නැහැ. කැලණි වංශ කතාවලක් තියෙනවා මෙහෙම මොහොඳ ගොඩ ගැලුවා කියලා දැනෙන්නේ නැහැ. එවන දැන් දැක්කා. දැන් ඉදිරි પરම්පරාවට දැන් අවුරුදු 15ක් විතර ගියානේ 15ක් 20ක් විතර ওই සිද්ධියට. ඒදවර දැන් දැන් අවුරුදු 10 12 ළමයි සුනාමිය දන්නේ නැහැ. ෆොටෝ පෙන්නුවල් තහා මෙහෙමද එච්චරයි. මේ ඔක්කොම වියසන මිනිස්සු රොත්ත පිටින් මැරෙනවා. ඔක්කොම ගහගෙන යනවා. මේක පුදුම දුකක් පින්වදන මේ සංසාරය. නිත්‍යය නෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ ඕක තමයි ඉතින් සංසාරය උනේ කියලා පොඩ්ඩක් කල්පනා කරන්න කියල වදාලා. කටසි වඩ්ඩිතා අපි කළේ පොළොවට පස්සයකත කොරපු එක විතරයි අවසානයේ. එක කල්පයක් ඇතුළත අපේ ඇට සැකිලි ටික එකතු කරන්න පුළුවන් නම් මහා මේ වේපුල්ල පර්වතය වගේ කියලා වදාලා. අපි ගත කරපු කල්ප ගංගානම් ගඟේ වැලි වලට වැඩි කිව්වා. ගංගානම් ගඟේ වැලි කැටයක් ගානේ මහමේරු මේ වේපුල්ල පර්වතයේ තරම් ඇට සැකිලි තැන් තැන් වල ගොඩ ගැහුවොත් අවසානයේ අපිටම තේරෙනව නේද සංසාරේ අපි කලේ මේ පොළොවට පස්ස එකතු කරපු එක විතරයි කියලා. මේ පාරත් ඇවිලා මේ කිලෝ ගානක පස් ටිකක් පොළොට දාලා යනවා. ආයෙ තැනක සංසරණේ වෙනවා අර කියපු ලෝක ධාතුට ගිහින්. කටසි වඩ්ඩිතා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා යාවචිදම් භික්කවේ අලමේව සබ්බ සංඛාරේසු නිබ්බින්දුතින් සියලුම සංස්කාර ගැන කලකිරෙන්නයි වටින්නේ මේ සියලුම ලෝක ධාතු. දැන් ওই කිව්වේ ලෝක ධාතු ඒ දැතන් හිතයි වෙන සක්වලකට ගිහිලා බේරු නෑකි වෙන චක්‍රාවාටයකට ගිහිලා බේරු නෑකි සක්වලේ කෙලවරට ගිහිලා බේරු නෑකි එහෙම නෑ සියලුම සංස්කාර ඒවන් අනිච්චා භික්කවේ සංකාරා මේ සියලු සංස්කාර අනිත්‍යයි දැන් බලන්නකෝ දැන් මිනිස්සු මෙරි මෙරි බලායිදි මෙරි මෙරි ගිය රටවල් මේ ව්‍යසන අයින් වෙලා ආයි ටික ටික ටික වෙලා ආයෙත් පරණ පුරුදු වලට මේ යනවා ආයෙත් පරණ පුරුදු වලටම යනවා. රාගේ අඩුවක් නැහැ මොන ව්‍යසනාවක්. ද්වේෂේ අඩුවක් නැහැ මොන ව්‍යසනාවක්. මෝහයේ අඩුවක් නැහැ මොන ව්‍යසනාවක්. කලකිරෙන්නමයි වටින්නේ. මේ කාස්සෙත් රාග කෙලිසෙල්ලා. මේ කලබලාස්සෙත් මේ ව්‍යසනාස්සෙත් මේසුන්ගේ තරහ වෛර ෆේස්බුක් එකෙන් මේ මිනි පෙනිපෙනි මේ මරණ ගැන කතා කර කර රටවල් වල ව්‍යසන කතා කර කර යන Facebook එක ASCII තවක් කාට හරි බැනලා දානවා. මේ කලවල ASCII ඒක ASCII දේශපාලනේ වෙනම යනවා. වෙනම දේශපාලන අරමුණු යනවා. පුදුම සහගත ඒක ASCII කුඩු විකුණනවා. ඒක ASCII සල්ලාලකම් මේ මිනිසු මෙරි මෙරි යනවා. කලකිරෙන්නමයි වටින්නේ පින්වතුනි. කලකිරෙන්ඩමයි වටඉන්නේ. සුනාමී මිනිස්සු දහස් ගානක් වතුරේ ගිහිල්ල කුණු වෙලා මිනී ඉඩමිලා තියෙද්දිින් හොරු පැනලා මුද්ද ගන්ට ඇගිලි කපකපා මුදු ගත්තන පින්වත්න්නේ. මොකටද මේ. යාවචිදං අල මේව සබ්බ සංකාරයේසු නිබ්බින්දිතු. කලකිරෙන්ඩමයි වටින්නේ මේ සියලු සංස්කාර ධර්මයන් ගැන. මොන ලෝක ඉපදුනා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා අලං විරාජ්‍යතු නොයැලෙන්නමයි වටින්නේ කිව්වා. මොකටද? ඇලෙන්නේ මොකටද? මේවා තේරුම් ගන්නකෝ මේක අනිත්‍යයි කියලා. අලං විමුච්චිතුන්ති නිදහස් වෙන එකමයි වටින්නේ. ඔන්න ওই බණපද ටිකේ හිත තුල රැවුදී ගන්න පිංගතුනි. නිදහස් වෙන්නමයි වටින්නේ මේ සංස්කාර ලෝකයෙන්. හේතුඵල ධමයෙන් හටගත්ත ලෝකයෙන්. අද hina වෙන කෙනා හෙට අඬනවා. නොසිතූ විදිහට ජීවිතේ දුක එනවා. ඔබටත් තේරෙයි ඔබ පටාචාරාවක් වූ දවසට ඔබගේ දුක. මේ ව්‍යසන තමාකාරා ආවට පස්සේ තේරෙයි දුක කියන එක. මේ හදවතට දරා ගන්න බැරි වීම. ලොකු දුකක් පුංචි සතුටකින් වහලා දානවා. අම්මා කෙනෙක් බඩේ දරුවා තියාගෙන දස මාසක් විඳින දුක ඒ දරුවා ඉපදිලා චාස් ගාලා අඬනකොට අර දුක නැති වෙනවා. මාස 10ක දුකක් තප්පරයක දරුවගේ හඬින් නැති වුණා. දුක් කරදර තුලින් සුළු සතුටක් ලබන. ඒක සතුටට ආස කළා. ළමයි ඉස්කෝලේ දාලා ඉස්කෝලේ දාලා කෑම හදලා දීලා ඉස්කෝලේට ගෙවලා ඒ ළමයි ඉස්කෝලේ යවලා සිස්වත් එළිය ලකුණු වැඩි කියලා එනවා. අවුරුදු 5ක් දුක් විඳපු එකෙන් අර ළමයා ශිස්සත්වයේ ලකුණු වැඩි කියන සතුටෙන් hina වෙනවා. දුක් කරදර තුලින් සුළු සතුටක් ලබනවා. ඊට සාමාන්‍ය පෙළ ලියනවා. ඒක ටියුෂන් යනවා, පාඩම් කරනවා, එහෙ යනවා, මෙහෙ යනවා, පොත් ලියනවා, ඊළඟට පේපර් කරනවා. එහෙම කරලා කරලා කරලා කරලා අම්මේ බෝධි පූජා තියෙනවා දේවාල ගාන යන ඔක්කොම කරලා විභාග ලියනවා. ඒ නවයක් ඒ දහයක් එනවා. විෂයන් නවයක් නම් ඒ නවයක් දහයක් නම් විෂයන් දහයට ඒ දහය. ආපු ගමන් හිනා වෙනවා. අවුරුදු 11ක දුක අමතක වෙලා රිසල්ට් එක නැමැති සතුට උපදිනවා. දුක් කරදර තුලින් සුළු සතුටක් ලබනවා. ඊට පස්සේ ආය අවුරුදු 3ක් දැන් උසස් පෙළට ගාටනවා. පන්තිවල අම්මෝ ළමයි කීයටද නැගිටින්නේ? කොච්චර ලියනවද කොච්චර බලනවද කොච්චර පන්ති උදේ ඉඳලා හැන්ද වෙනකල් අර පොඩි බංකු කෑල්ලේ ඉඳගෙන ඉන්නවනේ. එහෙම ඉඳලා ඉඳලා අම්මා තාත්තට දුරුල්ලා ඉන්න දරුවන්ට වෙලාවක් නැහැ. එහෙම දුක් විඳලා දුක් විඳ සමහර ළමයිට කණ්ඩ නැහැ. ගෑස්ටික් පාඩම් කළා ගෑස්ටික්. බඩපපුව දනවා. කල්පනා කළා ස්ට්‍රෙස් එනවා. එහෙම වෙලා වුණ රිසල්ට් එක එනවා. එහෙම වුණාට පස්සේ රිසල්ට් එක එනවා. ඒ තුනයි. hina වෙනවා. අර අවුරුදු තුනක දුක. දුක් කරදර තුලින් සුළු සතුටක් ලබනවා. ඊට පස්සේ කැම්පස් එකට ගිහිල්ලා අර පොල් මිරිකපු සම්බල් කකා පොඩි හොද්දක් කකා අම්මගේ තාත්තගෙන් ලැබෙන කෑම අර අම්ම උයන කෑම බත් කට කරහා ඒ කෑම්වෙල් දාහක නෑ අම්මගේ එක බත් කට කරහා ඉතින් ඔක්කෝම ඉඳලා අවසානයේ උපාධි හම්බෙච්ච ගමන් hina වෙනවා දුක් කරදර තුලින් සුළු සතුටක් ලබ. ආය මං වැඩිය විස්තර කරන්න ඕනේ නෑ පින්වතුනි. ඕවා ටික තමයි සංසාරේ දිගටම යන්නේ. ඊටවස කෙල්ලෙක් ගෙදරින් පැනලා ගියාට පස්සේ දුක් විඳ විඳ අඬ අඬ අඬ අඬ ඉඳලා ආයෙ පැටියෙක් එක ගෙදර ආපු ගමන් හනේ මොන බුරා කියලා hina වෙනවා. දරුවෝ බලන්නේ මේ බලන්නේ ඊට පස්සේ අවසානයේ වයසක උන්දලට ගෙදර ගිහින්ලා මොන බුරෝ ටික ළඟ තිබ්බ ගමන් hina වෙනවා. උදේ ඉඳලා දුක් විඳලා ඉඳලා හැන්දෑවේ ටීවී එක දාලා නාට්‍යයක් බලපු ගමන් hina වෙනවා. දුක් කරදර තුලින් සුළු සතුටක් ලබනවා. ඒ නිසා අවිද්‍යාවෙන් වැහුණා තණ්හාවෙන් බැඳුණා. පුළුවන් නම් මේ ධර්මයේ තේරුම් ගන්න. පින්පව් ගැනත් කියලා දුන්නා. මේක අනිත්‍යයි කියලාත් කියලා දුන්නා. මේවා වෙනස් වෙනවා කියලා කියලා දුන්නා. ඉතින් ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ යම්කිසි කෙනෙකුට අනුකම්පා කරනවා ඒ අනුකම්පාවෙන් බුදු කෙනෙක් දේශනා කරන්නට වුණ ධර්මය බුදුරජාණන් වහන්සේ වදාලා. ඉතින් ඒ නිසා ඔබ වාග්්‍යවන්තයි වාසනාවන්තයි මොහොතක්වත් අනිත්‍ය කියලා මේ ලෝකේ ව්‍යසන දැකලා කල්පනා කරන්න. මොකටද මේවා කියලා හිතන්න මේ මහ පොළොව බදාගෙන ඉන්න එපා. මේ ගෙවල් බදාගෙන ඉන්න එපා. දරුමල්ලෝ බදාගෙන ඉන්න එපා. යන ලෝකෙට ප්‍රඥාවක් අරගෙන යන්න. යන ලෝකෙකට පින්වතුනි ප්‍රඥාවක් අරගෙන යන්න. ඒ ප්‍රඥාව තමයි සත්‍ය අවබෝධය. ඇත්ත අවබෝධ වීම අනිත්‍යයි කියලා තේරුම් ගන්න එක. වෙනස් වෙනවා කියලා තේරුම් ගන්න එක. තෘෂ්ණාව අත්හරින එක. මම මගේ කියන හැඟීම් අත්හරින එක. සත්පුරුෂයන් ඇසුරු කරන එක. තථාගත ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන එක. ඔබ කොච්චර වාසනාවන්තයිද මේ කෝද්දක නිකායේ පේතවත් විමානවත් වූ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ ඔබ ශ්‍රවණය කළානේ. මේක සුළුපටු ලාභයක්ද පින්වතුනි මිහිඳු මහරහතන් වහන්සේගේ සුන්දර නිකලස් හදමඩලේ නේද මේ කොද්දක නිකායේ පේතවත්තු පාළිය දරාගෙන ආවේ ඒ ධර්මයේ ඔබ ඇහුවානේ කොච්චර වාසනාවක්ද කොච්චර පිනක්ද අනේ පින්වතුනි තිසරණේ රැකගන්න පංචශීලයේ රැකගන්න ওই තිසරණයයි පංචශීලයයි පුදුම යහපතක් කරනවා ඔබට ඊට පස්සේ සත්පුරුෂ ඇසුරේ නිතර ධර්මය අහගෙන ඉන්න තරහ එන එක ඉවසන්න තරහව දුරු කරන්න රාගේනය කිවසන්ඩ නොමනා කටයුතු වෙන්ඩ දෙන්න නැතුව. ඊට පස්සේ මෝඩකන් දුරලන්න තතාගත ශ්‍රී සද්ධරම ඉගෙනගෙන. ඉතින් ඒ නිසා පින්වතුනි අපිට උතුන් සත්පුරුෂයන් වහන්සේ නමක් ලැබුණා. පින්වල් ලොකුස්වාමීන් වහන්සේ පහළ නොවනානං අපි ඉවරයි. ලොකුස්වාමීන් වහන්සේ විඳපු දුක්කන්දරාව කෙලවරක් නෑ. සේරුවිල පන්සලේ තමයි උන්වහන්සේ මහන ඕනේ. මහන වෙච්ච කාලේ ලයිට් නෑ පින්වතුනි. මදුරු දැල් නෑපින්වතුනි. සේරුවිල කියන්නේ තනිකර මදුරුවෝ. ඊර්වස මදුරුවෝ කකා මදුරුවෝ ෆෑන් නෑ. මදුරුවෝ කකා දාඩිය දදා පොඩි නින්දක් සහිතව පොඩි හාමුදුරුවෝ ගත කළේ. ඊර්වස එහි ගන්නකොට පොඩ්ඩක් ඔය කැකිරී සම්බෝලයි ඕවා තමයි එහි තියෙන කෑම. ඉතින් ඒ කකා පොත්පත් තියෙන පොතක් පතක් බලාගෙන උන්වහන්සේ සෑය වැඳගෙන හිටියේ. ඊට පස්සේ අනන්ත දුක් විඳා. දුක් විඳලා ඉඳලා ඊට පස්සේ ඉගෙනගෙන කොටි කලබල කාලේ ගස් උඩ ඉඳලා ලඳු කැලෑවල ඉඳලා ජීවිතේ බේරගත්තේ. එහෙම ඉඳලා තමයි විශ්වවිද්‍යාල අධ්‍යාපනය කරන කාලේ කොළඹට ඇවිල්ලා සමහර කොළඹ විහාරවල ඉඳලා තියෙන්නේ පිළිකන්නේ. ඇතුළට අරගෙනමුත් නෑ මේ වගේ ඉඩ නෑ කියලා. අවුරුදු 3ක් පිළිකන්නේ පුංචි ලෑල්ලක ඉඳලා තියෙනවා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ ලොකු ස්වාමිනාන්සේ එහෙම ඉන්නවා දැක්ක හාමුදුරුවෝ අපිට කිව්වා ඔබ වහන්සේලාගේ ගුරු හාමුදුරුවෝ දැන් ඔහොම හිටියට අවුරුදු මෙච්චර කාලකට කලින් පිළිකන්නේ හිටියා ඒ ඉච්චර දුක් විඳා කියලා. ඊට පස්සේ තමයි කැම්පස් යන කාලේ උන්වහන්සේ මේ ත්‍රිපිටක පොතක් දැකලා කියවලා හොය හොයා ලංකාවේ හැමතැනම ත්‍රිපිටක පොත් නැහැ එතකොට. තියෙන කෙනෙක් දෙන්නේත් නැහැ. පොත් ප්‍රදර්ශනවල කාව කාල විසිකක් කරලා තියෙනවා. ඒ කොල්ල එකතු කරලා එකතු කරලා හදපු පොත් අදටත් පොල් ගහලා තියෙනවා. ඊට පොත් නැතුව ඒ වගේම ෆොටෝකෝපි කරලා හදපු පොත් අදට පොල් ගහවලා තියෙනවා. උන්වහන්සේ ත්‍රිපිටක පොත් ටික හොයාගත්තේ එහෙම. ඒවා කියවලා කියවලා අනේ මේක විවේකයෙන් බණ භාවනා කරන්න කියලා කැම්පස් එකේ සියලු සහතික ටික ඉරලා දාලා උන්වහන්සේ ඊට පස්සේ ආරණ්‍යයක් ආරණ්‍යයක් ගානේ ගියා. ඊට පස්සේ මේක මෙහෙ කරගන්න අමාරුයි කියලා උන්වහන්සේ හිමාලයට ගියා. හිමාලයට ගිහිල උන්වහන්සේ ඔක්කොම අයින් කළ කොටි ඉන්න කොටි වලස්සු ඉන්න සිංහයෝ ඉන්න වනයකට යනකොට දෙවි කෙනෙක්ගේ මාර්ගයෙන් තමයි ගමන වලක්වලා හීනෙන් පෙන්නුම් කළේ මෙහි ඉන්න එපා යන්න ලංකාවට කියලා. ඒ දෙවි කෙනෙක් අපේ අපිට අපේ අපේ වාසනාවකට ලොකු ස්වාමීන් වහන්සේටත් වැඩිය අපේ වාසනාවට ඒ දෙවිය වෙන්නේ හිටියේ. ඊට පස්සේ ලොකු ස්වාමීන් වහන්සේ ලංකාවට ඇවිල්ලා ඒ සිරිපාද කැලේ ආයෙ මම මනුස්සාවාසයට ඉන්නේ කොල කාලා ජීවත් වෙනවා කියලා යන්න හදනකොට යන යන පාර වැහෙනවලු. ඒකත් අපේ වාසනාවට. ඊට පස්සේ තමයි කොළඹට ඇවිල්ලා ධර්මයේ දේශනා කරන්න ගත්තේ. අපි දැන් මේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට බණ කිව්වට ලොකු ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලාම බණ කිව්වේ හතර නමකට. හතර දිනකට. ඒ කාලේ ටීවී නෑ, බපල් නෑ, මොකක්වත් නෑ. අපි දැන් මේ වගේ සුන්දර මණ්ඩපවල බණ කිව්වට උන්වහන්සේ අනිත් අයගෙන් බැනුම් අහහා බැනුම් අහහා තමයි උන්වහන්සේ පොඩි ටකරම් මඩුවල බණ කිව්වේ. ඊට පස්සේ මෙහි බණ කියනට අරහෙන් ටකරම් වලට ගල් ගහනවලු. ඊළඟට ළඟ සද්දෙට කෑ ගහනවා. ඇයි මේ බණ නතර කරන්නේ? බැරිම තැන තමයි පොල් ගහවල ගිහිල්ලා ওই පොඩි පොල් අතු පැලවල් පහක පොල් අතු පැලවල් පහක පොඩි ආරාමයක් හදාගත්තේ. බීමට ඉටිරෙදි දැන් මේ වටේ ඉටිරෙදි මේ ගහගත්තේ. ඒ එහෙමවත් කරගන්න විදිහක් නැහැ. ඊට පස්සේ උන්වහන්සේ ළඟ මේ ගෙදරකින් වතුර එල්ල හාහඳුරනේ ගන්න කියලා පහවදා යනකොට ඒ පාරට කටුකම්බි ගහලා. ඊට පස්සේ උන්වහන්සේ කැලේ ඇවිදලා ඇවිදලා යනකොට වතුර උල්පතක් හොයාගෙන ඒ වතුර උල්පතෙන් තමයි අද ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පොල් ගාවල වතුර බොන්නේ. ඊට පස්සේ උන්වහන්සේට පෑම් පහසු වෙනකොට තව හිටපු ස්වාමීන් වහන්සේ නම හෝස් බටේ අල්ලගෙන ඉන්නවා උන්වහන්සේ පෑම් පහසු වෙනවා. ඒ හාමුදුරුවෝ පෑම් පහසු වෙනක ලොකු ස්වාමීන් වහන්සේ මේ හෝස් බටේ අල්ලගෙන ඉන්නවා. එහෙම අතීතයක් තියෙන්නේ. මිනිස්සු හිතන්නේ මේවා ආකාශයෙන් පහළ වුණා කියලා. ඊට පස්සේ පොල් ගහවල ඉඳලා උන්වහන්සේ මේ අලව්වට යන්නේ පාගමනින්. උන්වහන්සේ පයින් ගිය පාරවල් දැන් කාපට් වෙලා. ඉතින් ඒ නිසා ඔය වගේ දේවල් තියෙනවා. දුක් ගෝලයෝ ටික හදාගෙන මුළු ලංකාවෙම ධර්ම දේශනා කළා, පිටරටත් ධර්ම දේශනා කළා, ආයතනත් හදාගෙන සූත්‍ර කියලා දීලා කටපාඩම් කරවලා ත්‍රිපිටක පොතුත් ලියලා මේ ආයතනත් ඔක්කොම ටික කරගෙන පොතුත් පරිවර්තනය කළා කියන්නේ ආශ්චර්යයි පිංහතුනි අද්භූතයි. ඒ උත්තමයන් වහන්සේලා බොහෝ කාලයක් ජීවත් වෙන්න ඕන. සක්දෙවිඳුගේ ලෝකේ සක්දෙවිඳු බුදුවරු ගැන කතා කරනකොට අනිත් දෙවරු කිව්වා ඔය වගේ උත්මයෝ හතර දිනක් හිටියනම් හොඳයි නේද ලෝකෙට කියලා. තව එක්කෙනෙක් කිව්වා නෑ ඔය වගේ දෙන්නෙක් හිටියොත් හොඳයි. තව එක්කෙනෙක් තුන් දෙනේ තව එක්කෙනෙක් දෙන්නෙක් කියලා සක්දෙවිඳු කිව්වා නෑ. ඒක ලෝක ධාතුවක එක්කෙනයි පහළ වෙන්නේ. ඒ නිසා පින්වත් දෙවිවරුනි නුඹලා නිතර ප්‍රාර්ථනා කරන්නේ තථාගත බුදුරජාන් වහන්සේ නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලබත්වා බොහෝ කලක් වැඩ සිටිත්වා කියලා. මමත් පින්වතුනි නුඹලාට එමය කියන්නේ. මේ වගේ උතුම් සත්පුරුෂයෝ හැම තැනම පහළ වෙන්නේ නැහැ. ලෝකෙට උතුම් අය එකයි. ඒ නිසා අපි සියලු දෙනාම හැමදාම නිතර සිහි කරන්න ඕන මේ උත්තමයන් වහන්සේලා නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලබන්න ඕන බොහෝ කාලයක් වැඩ සිටින්න ඕන කියලා. ඒ උන්වහන්සේලාගේ කරුණාව නිසා නේද මම හිතලා මෙහෙම කරනවා කියලා මම මේ ධර්ම දේශනාව මම තීරණය කළේ නෑ ලොකු ස්වාමීන් වහන්සේ කිව්වේ මිනිසුන්ට පින්පව් ගැන කියලා දෙන්න මේ මිනිසුන්ට යහපත ඇති කරන්න උන්වහන්සේ මේවට නම් දාලා මේ නමින් කරගෙන යන්න පුදුම සහගතයි තමන් දුකසේ හදාගත්තා වූ මේ දහම් ප්‍රචාරක වැඩපිළිවෙලේ ශිෂ්‍යයන් යොමු කර කර ලෝකෙට ධර්මයේ දෙන්නේ අව්‍යාජ සිතකින් ඉරිසියා නැති සිතකින් ඒ නිසා පින්වතුනි බොහෝ අයගේ ගුණ කියවෙන්නේ එයයි නැති වුණාට පස්සේ. ධර්ම ධර්මපාලතුමා ඉන්නකල් මරා ගන්න හැදුවා. දැන් උපහාර තියනවා පිළිම හදනවා. ඔය වගේ සෝමහාමුදුරු ඉන්නකල් බැන බැන හිටියා. දැන් උපහාර තියනවා. අරිය ධම්මහාමුදුරු ඉන්නකල් බැන බැන හිටියා. දැන් උපහාර තියනවා. ඉතින් ඒ නිසා ගොඩාක් පානදුරේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේගේ බෝධි පූජාවලට මිනිස්සු ඒ කාලේ ගැරෙව්වා. ඊට ඒ නිසා බලන්න නැති කාලයක හැම කඩේකම ඇහෙනවා. ඒ නිසා නිකම් පුහු වැඩ ඕනේ නැහැ පින්වතුනි. ඉන්න කාලේ තමන්ගේ මුළු හදවතින්ම අවංකවම සත්පුරුෂයන්ට පැහැදිලා අනේ මේ උත්තරමයන් වහන්සේලා දීර්ඝායස ලැබේවා කියලාවත් මානසිකාර කරගන්න ලැබුණොත් කොයිතරම් වාසනාවක්ද අපි සත්පුරුෂයන්ගේ පැවැත්ම ලෝකේ කැමති වුණොත් අපේ හිතට කොච්චර සැනසෙල්ලක්ද සසර ගමනට උපකාර වෙනවා සත්පුරුෂයෝ යම් තැනකනම් අපගේ උපත එතන වේවා පින්වත්නි සත්පුරුෂයෝ නැති තැනක අපේ ජීවිතයක් ඕනේ නැහැ සත්පුරුෂයෝ යම් තැනකද මාගේ උපත එතන වේවා. නිරන්තරයෙන්ම නිවන් දකිනා මොහොත දක්වා සත්පුරුෂයෝ ඇසුරු කරන්න ලැබේවා. නිවන් දකිනා මොහොත දක්වා සත්පුරුෂයන්ගේ හඬම ඇසේවා. නිවන් දකිනා මොහොත දක්වා සත්පුරුෂයන්ට দমনය වෙන්න ලැබේවා. ඒව තමයි උත්තරීතර ප්‍රාර්ථනා. ඉතින් ඒ නිසා මම ඔච්චර විස්තරයක් කිව්වේ අද මේ උතුම් දහම් වැඩසටහනේ අවසාන දවස නිසා. ඉතින් අපි දැන් මාස ගණනාවක් පුරාවට මේ තථාගත ශ්‍රී සද්ධර්මයේ ওই විදිහට නොකඩවා ශ්‍රවණය කළා. ඔබද පින් කරගත්තා මමද පින් කරගත්තා. මේ සියලුම පින් බලයෙන් අපිට ඒකාන්තයෙන් සසර දුකෙන් නිදහස් වීමේ වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. ඉතින් පින්වතුනි අද මේ උතුම් දහම් වැඩසටහන දිවසින් දුටු දෙව්ලෝ සැප දහම් වැඩසටහන ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර මහමෙවුනා භාවනා සුපිය සාමාජිකාවක් වන පින්වත් කරුණා කුමාරගේ මහත්මිය තමයි මේ වැඩසටහන්ට දායකත්වය දරුවේ එතුමිය තමයි අද මේ දහං වැඩසටහන අවසන් කරන කටයුත්තේ පුණ්‍ය හිමිකාරී බවට පත් වෙන්නේ. ඉතින් සියලුම පින් බලෙන් අපි සෙත් ප්‍රාර්ථනා කරමු පින්වතුනි. දැන් මේ වෙනකොට බියකරුය දිවසින් දුටු බියකරුය දහං වැඩසටහන අපි වැඩසටහන් 35ක් කළා. ඒ වගේම දිවසින්දුට දෙව්ලෝ සැප දහම් වැඩසටහන් අපි 20ක් කළා. ඒකට ධර්ම දේශනා 55ක්. ඒ ධර්ම දේශනා 55 තුලම තථාගත ශ්‍රී සද්ධර්මයේ කතා වලින් පේතවත්තු විමානවත්තු සම්පූර්ණයෙන්ම අටුවා සහිතව අවශේෂ සූත්‍ර සහිතව කතා බහ කළා. ඉතින් ඒ කොච්චර වාසනාවක්ද කොච්චර පිරිසිදු දහමක්ද අපි කතා කළේ අපිට කොයි තරම්නම් පිං රැස් වුණාද ඔබටත් අපිටත් කාටත් ඉතින් ඒ සියලු පින් බලෙන් ඒ කාන්තෙන් සත්පුරුෂ අදහසින් වෙනත් අරමුණු නැතුව යහපත් අදහසින් මේ ධර්ම ප්‍රචාර කටයුතු අපි සිදු කළේ. ඉතින් ඒ පින් බලෙන් ඒ සත්‍යානුභව බලෙන් මේ ලෝකේ ව්‍යසන දුරු වේවා, දුරින්ම දුරු වේවා. බුද්ධානුභාවෙන්, ධම්මානුභාවෙන්, සංඝානුභාවෙන්. රුවන්වැලි මහසෑය ආනුභාවෙන්, ජයසිරි මහ බෝ සමිඳුගේ ආනුභාවෙන්, දලදා වහන්සේගේ ආනුභාවෙන්, ශ්‍රී පාද පත්මේ ආනුභාවෙන්. මියගුණ සෑයේ සේරුවිල සෑයේ ආනුභාවයෙන් කිරිවිහිරේ ආනුභාවේ. සියලුම ආනුභාව ශක්තිය ඒ වගේම පින්වතුනේ නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයේ ආනුභාව බලෙන් තථාගත ශ්‍රී සද්ධර්මයේ කියූ ආනුභාව බලෙන් අඟුලිමාල මහරහතන් වහන්සේගේ තේජානුභව බලෙන් බක්කුල මහරහතන් වහන්සේගේ නිරෝගී භවයේ තේජානුභව බලෙන් මේ ලෝකේ සුවපත් වේවා සුවපත් වේවා මේ ව්‍යසන දුරින්ම දුර වෙලා මේ මනුස්ස වර්ගයාට යහපත සැලසේවා ආරක්ෂාව සැලසේවා පින් දහම් කුසල් දහම් කරන්ඩ බුදුසසුනේ පිහිට ලබා ගන්නට අවස්ථාව සැලසේවා සියලු දෙනාට සියලු යහපත සැලසේවා ලොවට යහපත සැලසේවා සෙත් වේවා සුඛී දීඝායුකෝ භව කියලා අපි ලෝකිත සිත ප්‍රාර්ථනා කරමු සියලු යහපත සැලසේවා ඒ වගේම පින්වතුනි රැස් කරගන්න දුනා වූ සියලු පින් පින් කැමති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු සක් දෙවිඳුන්ට ඒ වගේම දතරාෂ්ට විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරන් දිවි මහරජ දරුවන්ට පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම විස්කන් දෙව්පුතට මාතලී දෙව්පුතට ඒ වගේම ඉන්දෝ සෝමෝ වරුණෝ චාදීන් සෙම්පති දෙවරුන්ට ආලෝක දිවි රාජයාට ඒ වගේම කතරගම සමන් ආදී ලක්වැසි සියලු දෙවිවරුන්ට ඒ වගේම ඉෂ්ඨකාමී දෙවරුන්ට පින් අනුමෝදන් වේවා. ලෝකපාලක දෙවරුන්ට පින් අනුමෝදන් වේවා. සියලු ඒ වගේම සත්පුරුෂ සියලු දෙවිවරුන්ට අපි ආරක්ෂා කරන දෙවිවරුන්ට පින් සිදු වේවා. ඒ සියලුම දෙවිවරු මේ උතුම් සත්කාරයේ මේ උතුම් ධර්ම වැඩපිළිවෙලේ මේ ධර්ම ප්‍රචාර කටයුතු වල මේ ඇසූ ධර්මයේ පින් බලය අනුමෝදන් වේවා අනුමෝදන් වේවා අනුමෝදන් වේවා ඒ දෙවිවරු මේ සියලු දෙනා ආරක්ෂා කරත්වා පරම පූජනීය ගුරු දෙවිඳුන් ඇතුළු සංගරුවන ආරක්ෂා කරත්වා මේ උපාසක උපාසිකාව ආරක්ෂා කරත්වා දෙවියෝ සතුටින් පින් අනුමෝදන් විත්වා සාදු සාදු සාදු ඒ වගේම මිය පරලෝ ගිය ඥාතීන්ට අනුමෝදන් වේවා පින්වත් කරුණා කුමාරගේ මහත්මිය නමින් මියගිය දෙමව්පියන් ඇතුළු සියලු ඥාතීන්ට පින් අනුමෝදන් වේවා ඔබ කවුරුත් නමින් අපගේ පවුල්වල අපේ ඥාතීන් ඔබ කාගේ ඥාතීන් මියගේ ඥාතීන් මේ පින් අනුමෝදන් වී පරලෝ සැපයට පත් වේවා ඒ වගේම පින්වතුනි මා මුලින් සඳහන් කළා වගේ අවසානයේ සඳහන් කළා වගේ මේ සියලුම ලාභේ ලැබුණේ ඇත්තටම ඉස්සල්ලාම ශ්‍රද්ධාව ඇතුනේ ලොකු ස්වාමීන් වහන්සේට. උන්වහන්සේ අපි තුල ශ්‍රද්ධාව ඇති කළේ. ලොකු ස්වාමීන් වහන්සේ ඉස්සල්ලාම ධර්මයේ කියුවේ. ඒ නිසායි අපිට කියවන්න ලැබුණේ. ලොකු ස්වාමීන් වහන්සේ පරිවර්තනය කළේ. ඒකයි අපි සරලව කියන්නේ. ඒ නිසා මේ සෑම දෙයකම මූලික වුණ අපගේ පරම පූජනීය ගුරු දෙවිඳුන් ඒකාන්තයෙන් මේ පින් බලෙන් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂම ලබත්වා බොහෝ කලක් අපි අතර වැඩ සිටිත්වා මේ පින්බලෙන් නිවනින් සැනසෙත්වා සාදු සාදු සාදු ඒ වගේම ගරුතර මහා සංඝරත්නයට අපගේ අලුදෙනියේ සුබෝධි පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ කටයුතු සොයා බලන සියලු ස්වාමීන් වහන්සේලාට පින් අනුමෝදන් වේවා. ඒ වගේම මේ කටයුතු කරද්දී අපිට මේ දහම් වැඩසටහන් පහසුවෙන් කරන්න අප උපස්ථාන කළ ධර්මයේ හොයලා දීලා උදව් උපකාර කළ ඒ වගේම මේ දහම් කරුණු ගොනු කර ගැනීමේදී උපකාර කළ සියලු සබ්‍රහ්මචාරී ස්වාමීන් වහන්සේලාට පින් අනුමෝදන් වේවා. සකල ලෝකවාසී සංගරුවනට පින් අනුමෝදන් වේවා. අනගාരികා මෑණිවරුන්ට පින් අනුමෝදන් වේවා. සකල ලෝකවාසී සිල් මාතාවරු මේ පින් අනුමෝදන් වේවා. පැවිදි වෙන්න කැමැත්තෙන් සිටින දූවරුන්ට පුතාලට පින් අනුමෝදන් වේවා. ඒ සියලු දෙනා ගෞතම සසුනේ මේ දුක් විඳින සංසාරයෙන් නිදහස් වෙත්වා සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගන්න යුතුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේ මේ ධර්මදායකත්වයේ සලසන ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර මහමෙවුනා භාවනා සුපී සමාජිකාවක් වන පින්වත් කරුණා කුමාරගී මෑණියන්ටත් ඒ වගේම එතුමියගේ පවුලේ දූපුතුන්ට සියලු ඥාතීන්ටත් ඒවාගේම විශේෂයෙන් මත්තම ගොඩ අරියරතන ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිහිර්ගාශ පිණිසත් උතුන් ධර්මාවබෝධය පිණිසත් මේ පින් අනුමෝදන් වේවා. ඒවාගේ මහමෙවුණ අසපු සංචිතයට අපෝපකාර කරන සියලු දෙනාට පින් සිදු වේවා. ඉතින් මේ ධර්මදාන මෙතෙක් ධර්මදාන පැවැත් වූ සියලු දෙනාට ඒ වගේ මේ වැඩසටහන වෙනකොට මේ වැඩසටහන් එක දිගට ක්‍රියාත්මක වෙච්ච නිසා බොහෝ පිරිසක් ධර්ම දායකත්වයේ පිණිස මේ ඉදිරිපත් වෙලා ශ්‍රද්ධා රූපවාහිනියට දැනුම් දීලා තියෙනවා බොහෝ පිරිසක් අපි මේ ධර්ම දාණය දෙන්න ඕන කියලා. ඉතින් ඒ පින්වතුන් සියලු දෙනා මේ පින් සතුටින් අනුමෝදන් වෙන්න අපි ඉදිරියට අපිට ශක්ති පමණින් විවේකී තියෙන විදිහට අපි හෝ වෙනත් ස්වාමීන් වහන්සේලා හෝ දහම් වැඩසටහන් කරනවා. ඒකට ඔබට මේ ශක්ති පමණින් ඒ ධර්මදායකත්ව දරන්න පුළුවන්. ඉතින් නොමසුරුව ශ්‍රද්ධාවෙන් සසර දුකෙන් නිදහස් වෙනු කැමැති සැප කැමැති සියලු දෙනා ධර්ම දාන පැවැත්වූ ඒ ධර්ම දාන පැවැත්වූ සියලු දෙනාට බලාපොරොත්තු වන සියලු දෙනාට සද්ධා රූපවාහිනී ලක්විරු ගුවන් විදුලියේ දායකත්ව පැවැත්වූ සියලු දෙනාට මාධ්‍ය පවත්වාගෙන යන සියලු දෙනාට පින් සිදු වේවා. මාව බුද්ධ ශාසනයට පූජා කළ මගේ අම්මාට තාත්තාට පවුලේ සියලු දෙනාට අපමණ පින් සිදු වේවා. නිදුක් නිරෝගී සුව ධාමයෙන් පිහිට සැලසේවා. ස්වාමීන් වහන්සේලාගේ අම්මලාට තාත්තලාට සියලු දෙනාට පින් සිදු වේවා. ඒ වගේම ඔබ සියලු දෙනාට ඔබගේ දෙමව්පියන්ට අකුරු කර වූ ගුරුවරුන්ට පින් සිදු වේවා. ශ්‍රද්ධා රූපවාහිනී මේ පටිගත කිරීම වලදී මේ ඒ කටයුතු බලන සියලුම දරුවෝ හරි ශ්‍රද්ධාවෙන් මේ කටයුතු කළා. ඒ දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ පවුල්වල අයට පවා අනුමෝදන් වේවා. ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. අපි කාටත් ගෞතම බුද්ධ ශාසනයේ උතුම් සත්පුරුෂ ඇසුරම ලැබේවා. සත්පුරුෂයෝ ඇසුරු කරන්න ලැබේවා. සත්පුරුෂයන්ගේ දහම දැනගන්න ලැබේවා. සත්පුරුෂයන්ට দমনය වෙන්න ලැබේවා. මේ දුක්ඛිත සංසාරයෙන් නිදහස් වෙන්න වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රතා YouTube චැනලය subscribe කර සීනුව ලකුණු ඔබන්න.